ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අද ජනවාරි මාස 2 වෙනිදා නව වසරේ මේ භාවනා පන්ති ආරම්භ කරන මුල්ම දවස මේ වසරේදී හෝ මේ පින්වත් අයට නිර්වාණ ධාතුව අවබෝධ කරගෙන නිවනින් සැනසීමට ලැබේවායි පළමුවෙන් අපි ආශිර්වාද කරනවා ඉතින්වත් අය පසුගිය වසරකටත් අධික කාලයක් පුරා සති භාවනා වලට සහභාගී වුණා සංස්කාරදා දිනවල භාවනා පන්ති වලට සහභාගී වුණා ධම්මදේශනා රාශියකට ඇහුම්කන් දෙන්නට අවස්ථ ලැබුණා ඒ තුලින් නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන යම් ධර්ම කරුණු කොටක් ඒ ධර්ම කරුණු රාශියම මේ පින්වත් අය දැන් අවබෝධ කරගෙන ඇත කියලා අප අදහස් කරනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ දැන් වගේ මේ සූත්‍ර පිටක අභිධර්ම පිටක කටපාඩම් කර කර වැඩ සිටියේ නෑ කච්චි. ඒ වණහක් වයි. බුදුරජාණන් වහන්සේ එක්කෝ ආමුදු කෙනෙකුට නැත්නම් වික්ෂු පිරිසකට නැත්නම් ගිහියෙකුට නැත්නම් ගිහි පිරිසකට ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයේ අනුව ඒ අය පිළිපැද්දා. ඒ අනුව කටයුතු කරලා ඒ අය නිවනින් සැනසුණා. නැතුව ඒ ධර්මය රැස් කර කර රැස් කර කර ධර්මය ඉගෙන ගනිමින් ඉගෙන ගනිමින් කටයුතු කළේ නෑ. අවුරුදු 45ක් පුරාම බුදුරජාණන් වහන්සේ අභිධර්මය කියන අභිධර්මයේ පිළිබඳ කිසිම දේශනාවක් ප්‍රකාශ කළෙත් නෑ මනුස්ස ලෝකයේදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම තියෙන්නේ නිවනින් සැනසීම සඳහා පමණයි නැතුව මේවා ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ මේ උපස්ථායක වශයෙන් කටයුතු කළ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ උපස්ථායක ධනතුරට පත්ුනේ සෝවාන් වූාට පසුව. ඉන්පසු බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෑම ධර්මයක් වාගේ සිත් ලීලා ධාරණය කරගත්තා. උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරක. ඒ ධර්ම ඥානයේ මේ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේට රහත් වෙන්නට කිසි අන්දමකින්වත් නම් ප්‍රයෝජනක් වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන කරන දිවන් යන්නට රහත් වන්නට බැරි වුණා. ධර්ම සත්‍යයනා කරන දවසේදී ඒ ධර්මයේ අවබෝධ කරගන්නට නිවනින් සහභාගය අවබෝධ කරගන්නට අර දබපු ධර්ම ඥාණය ප්‍රයෝජනවත් වුණේ නැහැ. උන්වහන්සේ මහන්සියලා මහන්සියලා භාවනා කළා. භාවනා කළා සක්මන් කළා නොඑක ආකාරයෙන් අන්තිමේ ඇඟ වෙහෙසටපත් වෙනකොට අර ඒ සතියෙන් යුතුවම ඇඳේ සැතපෙන්නට යනකොටයි උන්වහන්සේ රහත් උනේ ඉරියව් හතරකින්ම තොරය. ඒ කියන්නේ ධර්ම දැනුම එතරම් ප්‍රයෝජනවත් දුන්නේ උන්වහන්සේට නිවන් යෑමට. බොහෝ කෙනෙකුට මේ ධර්මයේ පිළිබඳ අවබෝධය භාවනාවට පරිබෝධයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ තණ්හා සංඛය විමුක්ත සූත්‍රය දේශනා කරනවා ධර්මයේ පිළිබඳ න අල්ලීයතන කේලායතන ධනායතන මමායත මේ ධර්මයේ මහණෙනි න අල්ලීයත ඇලිය යුතු ධර්මයන්නේ මේ ධර්මයට ඇලෙන්න දෙපා න කේලායත මහණෙනි මේ ධර්මය මේ පොඩි ළමයි සෙල්ලම් බඩුවක් අරගෙන ඒ සෙල්ලම් බඩුව තියාගන්නා පුතේ කේලායනය කරන්නට එපා න ධනායතනේ ධර්මයේ ධනයක් කොට සිතන්නට එපා. න මමායේත මේක මගේ ධර්මයක් කියලා හිතන්නට එපා. කුල්ලෝකමං වූ භික්ඛවේ ධම්මං දේශස්සා මිනිස්සරණක්කාය නොගහනක්කාය. මේ ගමෙන් ඈත් වීම සඳහා පහුරක් සේ මම ධර්මයේ දේශනා කරනවා. ග්‍රහණය කිරීමට නෙවෙයි මහණෙනි නිස්සරණය සඳහා. ඒ නිසා මහණෙනි ආජානන්තේහි ධම්මාපියෝ තපහතබ්බා ප්‍රඥාවන්තයන් විසින් ධර්මයක් පැත්තකට තබන්නට ඕන. මේ විදිහටයි කටයුතු කරන්නට ඕන නිවනින් සැනසෙන්නට නම්. මේ අය ධර්මයේ අල්ලනවා. අප කියපු ධර්ම දේශනා තුළදී බොහෝ දෙනෙකුට ඒක නිවනට පරිබෝධක ධර්මයක් වූ බව පසුගිය වසර තුළදීම අප ලැබපු අත්දැකීම් වලින් අපට නිර්භයම කියන්නට පුළුවන්. සමහර අයට ඒ ධර්මයේ තේරුම් නැතුව ගියාට පසුව කනස්සල්ලකට සිතපත් කරගන්නට සිදු වුණා. සමහර අය ධර්මයේ තේරෙන්නේ නැති නිසා අපිට ඔය කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා සිත දෝමනස්සයටපත් කරගත්තා. මේ අවස්ථා දෙකේදීම ඒ අයගේ සිත් තුළ දියුණුනේ ව්‍යාපාද නීවරණ දන්නේත් නැහැ. තවත් සමහර අය ධර්මයේ තේරුම් ගන්න අය ධර්මයේ කෙරෙහි ඇලෙන්නට පටන් ගත්තා. කාමච්ඡන්දේ නීවරණයක් වශයෙන් වංචනික ධර්මයක් වශයෙන් සිත තුළ ක්‍රියාත්මක වුණා. සමහර අය ප්‍රකාශ කළ අපේ ඉන්නේ ධර්මයේ අහන්නට බණමනා කරන්නට නෙවෙයි අපිට ගෙවල් වලත් භාවනා කරනවා නම් භාවනා කරන්න ඉඩ තියෙනවා. මා දන්නේ නිවෙස්වලතරම් පහසු වාතාවරණයක් භාවනා කිරීමට සුදුසු කර්මයේ වාතාවරණයක් තිබෙනවාද කියලා මේ තරම් හොඳ එහෙම කියපු අයත් සිටිනවා. එතකොට ඒ අය තුළ ඇත්ත වශයෙන්ම ධර්මයේ පිළිබඳ සංහාවක් ඇති වෙනවා. එම නිසා මේ පින්වත් අය මේ වසරේදී හෝ මේ ධර්මයේ කෙරෙහි වැරදි අවබෝධ ඇති කරගන්නේ නැතුව ධර්මයේ අල්ලන්නේ නැතුව ධර්ම සංහාවක් ඇති කරගන්නේ නැතුව නිවන් යාම සඳහා කටයුතු කරන්නට ඕන. අර පසුගිය වසරේදී ධර්මයේ ඇසීමට යම් ඡන්දයක් යම් කැමැත්තක් යම් කිසි උද්‍යෝගී භාවයක් තිබුණා නම් සිත් තුළ ඒ උද්‍යෝගී භාවයේ කැමැත්තේ ඡන්දය භාවනාවට නැඹුරු කරවන්න. අන්න එහෙම නැඹුරු කරවලා මේ භාවනා කරන මුළු කාලය පුරාම නිින්දට යන තෙක්න සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් සතිය පිහිටුවමින් කටයුතු කරන්න. කාලයේ එක විනාඩියක්වත් අපතේ යවන්නට එපා. නිදාගන්න මොහොත දක්වාම භාවනාවේ නිරත වන්නට ඕන. එසේ කළොත් පමණයි අපාර මා මුලින් ප්‍රකාශ කළ ආශිර්වාදයේ සඵලවන්නේ. නැත්නම් ඒක සඵලවන්නේ නැහැ. මේ අයට ධර්ම කර්ම වශයෙන් ඉතා සුළු කාරණාවක් පමණක් අදාත් ප්‍රකාශ කරනවා. මේ ලෝකේ සත්‍ය දෙකක් තියෙනවා. පරමාර්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය කියලා. සම්මුති සත්‍ය කියන්නේ අප සම්මත කරගෙන සිටින නොයෙක් නොයෙක් දේවල් සත්‍ය වශයෙන්. දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කළොත් දැන් 1995 වසර ගෙවී ගියා. 1995 වසර කියලා දෙයක් අපි සම්මත කරගෙන සම්මුති සත්‍යයක්. සත්‍ය වශයෙන්ම එහෙම 1995 කියලා වස්සයක් නැහැ. 94 කියලා එකකුත් නැහැ. එයින් එහා තිබුණු වස්සත් නැහැ. දැන් තියෙන 96 කියලා වස්සයකුත් නැහැ. මේක නිකන් සිතේ තියෙන සංකල්පනා මාත්‍රයක් වමනයි සම්මුතියක් වමනයි සත්‍යයක් නෙවෙයි. ඒ ගිය අවුරුද්දේ තිබුණ ජනවාරි මාස, පෙබරවාරි මාස ආදී වශයෙන් මාස. ඔය කිසිම මාසයක් ඒ අවුරුද්ද තුළ පැවතුනේ නැහැ. ජනවාරි කියලා මාසයකුත් නැහැ, පෙබරවාරි කියලා මාසයකුත් නැහැ. මාර්තු ආදී වෙනත් මාස ඇත්තෙත් නැහැ. සත්‍ය වශයෙන්ම ඒවා අප විසින් ඇති කර ගන්නා ලද සම්මුතියින් පමණයි. සම්මුති සත්‍යයෙන් පමණයි. මේ සියලුම මාස ගෙවි ගෙවි ගෙවි ගෙවි ගියා. ඒ වගේම ඒ අපි නම් කරන ඉරිදා සඳුදා අඟහරුවාදා ආදී වශයෙන් සතියේ දවස් 1995 පුරාම ඕවා තිබුණා. ඒ යන මේ ඉරිදර්ශන සුරාදා ආදී දෙන ඇත්ත වශයෙන්ම නැති දේවල්. කවදටත් ඉර පායනවා කවදටත් ඉර බහිනවා. ඉරිදය සමුදාය කියලා ඒකේ වෙනසක් නැහැ අප විසින් සම්මත කරගෙන තියෙනවා. අපගේ පහසු මේ විවහාරය සඳහා අපගේ ක්‍රියාකලාපයන් පහසු කර ගැනීම සඳහා මේක ඉරිදාවක් මේක සංදාවක් ආදී වශයෙන්. ඒක සම්මුතියක් විනා සත්‍යයක් නෙවෙයි. කිසිම ඉරිදාවක් තිබුණෙත් නැහැ කිසිම සංදාවක් තිබුණෙත් නැහැ අනුපාවසල් පුරාම. මේ අනුපායේ වසරේ ජනවාරි පළවෙනිදා ලැබුවා. ඒ ලැබෙන සෑම තත්පරයක් සමයක් සමයක් ගානීම ඒ වසර ගෙවි ගෙවි ගෙවි ගෙවි ගියා. එක ක්ෂණයක් පවතිනකොට වර්තමානයේ පැවතුනා වූ ඒ ක්ෂණේ අතීතේ කරා දිව දිව ගියා. සෑම ක්ෂණයක්ම ගෙවි ගෙවි ගෙවි ගෙවි ගොස් 95 නිම වුණා. දැන් 95 වසරකුත් නැහැ. ඒ කාලෙකුත් නැහැ. ඔක්කොම අතීතයක් පමණයි. මේ නිම විච්චි බව මේ නිරුද්ධ වී ගිය ආකාරය දෙසට සිත යොමු කළොත් එහෙම අපට පැහැදිලි අවබෝධයක් මෙහිදී අත්දකින්නට පුළුවන් වෙනවා. අප මේ ජීවත් වන්නේ වර්තමානයේ වූාට සෑම අවස්ථාවකදීම කාලය ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා. අපගේ මේ රූපස්කන්ධය සහිත අපගේ ශරීරයේ මේ ආත්ම කූප නැත්නම් ජීවිතයත් මෙවැනිම සම්මුති සත්‍යයක් පමණයි. 95 වසර තියෙනවා වගේම සම්මුතියක්. අපි මේ ඇඟේ තියෙන රූපස්කන්ධය අරගෙන අපේ ඇහැට පේන මේ රූප කොට මේක රූපස්කන්ධ රූපස්කන්ධයක් කියලා සම්මුතියක් දාගෙන කතා කරනවා. අපි සම්මුතිය අයින් කරන්න ඕනේ. මේ රූපස්කන්ධය කියලා අපි හිතින් අලවලා තියෙනවා මේ ජනවාරි පෙබරවාරි කියලා මාස කිලෝ වගේ. එහෙම දෙයක් රූප කොට තුල නැහැ. මේ රූපස්කන්ධය තුලම මේ අතක්ය මේ කකුලක්ද මේ පපුවේ මේ නාසය මේ ආදී නොඑක ආකාරයෙන් නම් සම්මුති වශයෙන් අපි ඇති කරගෙන කතා බහ කරනවා විවහාර කරනවා අර විදාසන සවාදා කියන දවස් නැතුවා වගේම මේ අතක් කියලා කකුලක් කියලා නාසයක් කියලා ගන්නට මේ ශරීරයේ කිසිවක් නැහැ සම්මුතියක් පමණයි තියෙන්නේ අනිත් අතට ඉතින් අපි පිළිකුල් භවනා කරන තේසා ලෝමා නකාදන්තා සචෝ ආදී වශයෙන්. එස් කියලා අපි මේ සම්මුතියක් පමණයි. එස් ගයයි ගස්වල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කොටස් අතර වෙන් කළා නම් ධාතු කොටස් හැර එස් ගහක් विद्यमान වන්නේ නැහැ. ලොම්වලත් එහෙමයි, නියවලත් එහෙමයි, දත්වලත් එහෙමයි සසු දෙතිස් මහා දෙතිස් කුණක කොට්ටාසල තත්ත්වයක් එහෙමයි. මස් කියලා කතා කළා. ඉහි ඇති පඨවි ආපෝ තේජෝ වායෝ ගති වෙන් කළා නම් මස් කියලා දෙයක් <coughs> නැති යනවා. ඒ මන්සන් කියන කතාව සම්මුතියක් පමණයි. ඒ රූපස්කන්ධයේ මෙලෙසින් සම්මුතියක් බවට පත් වෙනවා. ඊට පස්සේ නෝන්න පඨවි ආපෝ තේජෝ වායු කියලා ධාතු හතරක්. ඒ පඨවි ගතිය සම්මුතියක් පමණයි පඨවි ධාතුව කියන එකක්. ආපෝ ධාතුව තේජෝ වායු කියන ධාතු වශයෙන් අපි සම්මුතියක පිළිතලා සම්මුති සත්‍යයක පිළිතලා කතා කරනවා ව්‍යවහාර කරනවා. නමුත් සත්‍ය වශයෙන් එහෙම පඨවි ධාතු කියලා දෙයක්වත් නැහැ ආපෝ තේජෝ වායු කියලා ධාතු කොටසුත් නැහැ ඒවා සම්මුතියෙන් පමණයි ක්‍රියා මාත්‍රයක් පමණයි ඒ ක්‍රියාමාත්‍යයක් කියපු එකක් සම්මුතියක්. අන්තිමට මේ රූපස්කන්ධයේ මෙලෙසින් බෙද බෙදා ගියොත් සම්මුතිය ඉවත් කරමින් ඉවත් කරමින් කටයුතු කළොත් මොනවද ඉතුරුවන්නේ? හ්ම්? ඕ කිසිත් නෑ. රූපස්කන්ධයේ තියෙන සම්මුතිය අපි ඉක්මවා යන්නට ඕන. ඒ අනාමස්කන්ධයේ තියෙන ස්කන්ධ හතර වේදනා සංඥා සංඛාර විඥාන. ඒක එක ස්කන්ධයක් තුළ තියෙන සම්මුතියත් අපි ඉවත් කරන්නට ඕන. වේදනාව මම විඳිනවා කියලා සම්මුතියක් අපි දාගෙන ඉන්නවා. වේදනාව මගේ වේදනාව කියලා සම්මුතියක් සිත තුළ සංකල්පනා මාත්‍රයක් ඇති කරගෙන සිටිනවා. සුඛ වේදනාවක් වුණත් දුක් වේදනාවක් වුණත් බඳහත් වේදනාවක් වුවත් ඒ සෑම වේදනාවක්ම හේතු වලට අනුකූලවම ඇති වෙනවා හේතුන් නැති වෙනකොට නැති වෙනවා. මේ වේදනාවල මම කියන මගේ කියන නැත්නම් මගේ වේදනාව මම වේදනාව විඳිනවා කියන සම්මුතිය අප අපේ හිතින් ඇති කර ගන්නාලද සංකල්පනාව අයින් කරා නම් එහෙම ඒ සම්මුතිය වේදනා ස්කන්ධයෙන් ඉවත් කළා නම් වේදනාව නිකන් විදීම් මාත්‍යයක් දැනීම මාත්‍යයක් පමණයි. අපේ සංඥා ස්කන්ධය කියන්නේ තනිකරම සම්මුතියක්. 100%ක්ම සම්මුතිය පිළිබඳ තියෙන්නේ සංඥාව කියන්නේ. සම්මුතියෙන්තර සංඥාවක් නෙවෙයි. සංඥාවෙන්තර සම්මුතියක් නෙවෙයි. අඩුම වශයෙන් සම්මුතියෙන් ඈත් වූ නිර්වාණ ධාතුවට නිර්වාණය කියලා කියනවා නම් ඒක සම්මුතියක්. නිර්වාණ ධාතුවට අසංකල ධාතුවට නිවන හෝ රාගක්කේ දෝසක්කේ මෝහක්කේ කවර නමකින් අපි සම්මුතියක පිළිදලා කතා කරනවා නම් ඒක සම්මුතියක් වань. මේ සංඥා ස්කන්ධයේ තනිකරම සම්මුති පින්ඩයක්. ගැහණියක්ද මිනිහෙක්ද අතක්ද කකුලක්ද ගයක්ද දොරක්ද නොඑක ආකාරයෙන් අපි සංඥා දාගෙන කතා කළාට මේවා සම්පූර්ණයෙන්ම සම්මුති විනා සත්‍ය දේවල් නෙවෙයි කියන අවබෝධය ඇති කරගෙන සංඥා ස්කන්ධයෙන් සම්මුතිය ඉවත් කළා නම් සංඥා ස්කන්ධය නැති වී යනවා රහතන් වහන්සේ කෙනෙක් තුළ කිසිම සංඥාවක් ඇතිවන්නේ නැහැ විමුක්ත සිතේ කිසිම සංඥාවක් නැහැ රහතන් වහන්සේ. මොකද ඒ සම්මුතිය සියල්ලම ඉක්මවා ගිය තත්ත්වයක්කින් තමයි රහත් භාවය ලැබෙන්නේ. කිසිම සම්මුතියක එල්ලෙන්නේ නැහැ. එම නිසාම සංඥා නිරෝධයක් දකින එම නිසාම උන්වහන්සේගේ සිත කිසිම සංඥාවක් නැහැ. හොඳයි කියලා සංඥාවකුත් නැහැ, නරකයි කියලා සංඥාවකුත් නැහැ කොටින්ම කියවනවා. එතකොට සංඥා ස්කන්ධය තුළ තියෙන සම්මුති සත්‍යය අපි අවබෝධ කරගෙන සංඥාවෙන් තියෙන සංඥාස්කන්ධයේ පවතින සම්මුතිය සිතින් අයින් කළා නම් සංඥාස්කන්ධයේ නිසරු දෙයක් නිෂ්ඵල දෙයක් වෙන. කිසිම වැදගත්මකට දැති දෙයක් වෙන. හිත තුළ පවත්නාව සංස්කාරස්කන්ධය නොඑක ආකාර සිටවිලි. මගේ සිටවිලි මම සිතනවා ආදී වශයෙන් සම්මුතියක පිටර කතා කරනවා. ඒ සිටවිලි ගැන සත්‍ය වශයෙන්ම ඇති වී නැති වී යන සිතුවිලි මාත්‍ර විනා සංඥා සංස්කාර ස්කන්ධය තුල වෙන කිසිම ධර්මයක් නැහැ. ඒවා පිළිබඳ කවර ආකාරයක මා කී වාසේ කලින් මම ආයනය කිරීමක් මගේ බවක් අදා ආරෝපණය කර ගැනීමක් තියෙනවනේ. ඒවා මගේ කියලා හිතනවනේ ඒකත් සිතිවිලි මාත්‍රයක් පමණයි. ඒ සිතිවිලි මාත්‍ර වලට සිතිවිලි මාත්‍ර කියන එකත් සම්මුතියක් පමණයි. සිතේලි මාත්‍රව ඔක්කොම සම්මුතියක් කරන කන්දමට මොකද ඉතිරෙන්නේ? මේ එක එක ස්කන්ධයන් තුළ තියෙන මේ සම්මුති මෙලෙසින් ඉවත් කරගෙන ඉවත් කරගෙන ගියොත් මේ තියෙන පරමාර්ථ ධර්මය මොකද්ද? එහෙනම් පරමාර්ථ ධර්මය කියන්නේ කුමක්ද? ශූන්‍යතාවය. විඥානස්කන්ධය ගන්නවා. චක්කු විඥාන සෝත ගාන ජීවාකාය මනෝ විඥාන. මේවා ඔක්කොම සම්මුති. ඇහැට පහළ වෙන සිතට චක්කු විඥාන කියන කනට කනේ පහළ වෙනට සෝත විඥාන ආදි වශයෙන් නම් කරනවා. කවර නාමයකින් අපි කවර හැඳිනීමකට සම්මුතියක පිළිතලා ඒව හඳුනාගත්තත් කතා කළා. ඒවා හැඳිනීම් දැනීම් මාත්‍ර පමණයි. ඒ දැනීම් මාත්‍ර හර වෙන කිසිවක්ම නැහැ. ඒ දැනීම් මාත්‍ර වලට දැනීම් මාත්‍ර කියන එක සම්මුතියක් වෙනවා. පංචස්කන්ධ සහිත මුළු විශ්වයේම පවත්නා වූ මේ සම්මුති සත්‍ය හරියට තේරුම් ගන්න මේ සම්මුති සත්‍ය ඔක්කොම අයින් කරලා අයින් කරලා අයින් කරලා ගියෝ අන්තිමට ඉතුවන පරමාර්ථ ධර්ම වශයෙන් කතා කරන්න තියෙන්නේ චිත්තචෛතසික රූප නිබ්බාන නෙවෙයි හිතෙත් නැති හිස් බව. ඒ හිස් බව කියන එක සම්මුතියක්. මොනවද අන්තිම දේශේ ඉස්සරන්නේ? කියන්නට කිසිත් නැහැ. සම්මුතියෙන් પરමාර්ථය මත කරගන්නට ඕනේ. පංචස්කන්ධයේ කෙරෙහිම තියෙන සම්මුතිය සම්පූර්ණයෙන්ම බාහින් කළා නම් මේ රූප හරියට මැටියෙන් හදපු රූපයක් වගේ මලමිණියක් වගේ ඔහේ දැනීම් මාත්‍රයක් පවතිලා ඇතුළේ. මම කියන සත්‍යය තුළ තියෙන යථා තත්ත්වයේ සත්‍ය ස්වરૂපේ ඔච්චරයි. මේක මැටි රූපයක් නැත්නම් ලීයෙන් කළ රූපයක් නැත්නම් මලමිනියක්. දැනීම් මාත්‍රයක් ඇති වෙනවා ඒකත් අපට ඕන විදිහට නෙවෙයි හේතුන්ට අනුව ඒ දැනීම් මාත්‍රය නැතිලා යනවා. අන්තිමට ගියාට පස්සේ ඉතුරු වෙන ඔන්න ඔච්චරයි. ඒ දැනීම මාත්‍රයත් සේවි සේවි සේවි සේවි යන ඇති වී පවති නැතිය. ස්නේහයක් පවති ඊළඟ ස්නේහ වෙනකොට ඒක නිරුද්ධ වී ගොස්. මෙන්න මේ නිරුද්ධ වී යගාට පසු ඒකත් නිරුද්ධ වී ගියාට පසුව මේ ලෝකයේ කිසිවක්ම නැති ශූන්‍යතාවයකට සිතපත් වෙනවා. අපි හතේතු කරනවා නම් භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගැනීමේ අපේක්ෂාවෙන් රූප නිරෝධයකින් සහ නාම නිරෝධයකින් මේ ශූන්‍යතාවයේ අත්දකින්නට ඕන සම්මුතිය ඉක්මවා ගිය අවස්ථාවකයි ඒක අත්දකින්නේ. ඒ සම්මුතිය ඉක්මවා ශූන්‍යතාවයේ අත්දැකලා නිවනින් සැනසීමට නම් අර මා කලින් කීවාසේ මේ පින්වත් අය ධර්මය හේලායනය කරන්නට එපා, කෙලිබඩුවක් වාගේ පාවිච්චි කරන්නට එපා. පුංචි ළමයි සෙල්ලම් බඩුවක් ළඟ තියාගෙන ඉන්න හැටි දන්නවනේ ඒ වගේ ධර්මයේ ළඟ තබා ගන්නට එපා අනකේලායෙත නේ ධනායෙත මේ මසුරු මසුරු මිනිහෙක් ධනය රැස් කර කර ගොඩ ගහ ගන්නවනේ ඒ වාගේ මේක ධනායෙත කරන්නට එපා ඒ වාගේ ධනයක් වගේ රැස් කරන්නට එපා නේ මමායෙත මේක මමායනේ කරන්නට එපා මගේ ධර්මයක් කියලා හිතන්නට එපා ඒවා සම්මුති පමණයි න අල්ලීයේත ඒකට ඇලෙන්නට එපා. එම නිසා මම මේ පින්වත් අයට ඊට පස්සේ ධර්ම දේශනාව පවත්වන්න මේ භාවනා පන්තියේ අවසන් වෙන වෙලාවට පමණයි. මේ දවස් තුනේ. මේ අය මුළු කාලයම සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් සතිය දියුණු වෙන ආකාරයෙන් රැට නිින්දට යන තෙක්ම භාවනා කරන්නට ඕනේ. නිදාගෙනත් නිින්ද යන තෙක්ම භාවනා කරන්නට ඕනේ. බොහෝ දෙනෙකුට අප සතියෙන් යුතුව කටයුතු කරන්නට ඒ කියලා කියවට ඒක කරන්නට බෑ කියලා කියනවා. මේක කරන්නට බැරි නැහැ. ඊටාම සුළු අභ්‍යාසයක්. අවශ්‍ය වන්නේ ඕනෑකම පමණයි. මට මේ මුළු කාලෙම මම මේ මුළු කාලෙම භාවනාවේ යොදවනවා සතියෙන් යුතුව කටයුතු කරනවා. එහෙම අදිෂ්ඨාන කරගෙන එහෙම ඡන්දයක් ඇති කරන ඕනෑකමක් තියෙනවා නම් කරන්නට පුළුවන්. ඒ සඳහා ඊටාම පහසෙන් කටයුතු කරන්නට පුළුවන් කායානුපස්සනාවේ සිත පළමුවෙන් පිළිතනවා. කායානුපස්සනාවේ භාවනා ක්‍රම 14ක් මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දක්වා තිබෙනවා. ඒකෙන් නව ජීවිතකයේ කියන නවයේම පැත්තකට අයින් කරනවා. ප්‍රායෝගික වශයෙන් ඒවයි අද අමයක් දකින්නට නැහැ. ඕනනම් ඇටසැකිල්ලක් නැත්නම් මලමිණියක ස්වරූපයක් අපට දකින්නට පුළුවන් අනිත් මලමිණිය එතරම් අද මේ බහුල වශයෙන් නැති නිසා. එම නිසා එක්කෝ ඇටසැකිල්ලක් අරගෙන නැත්නම් මරණයෙන් සිට මරණයටපත් වුණාට පස්සේ කයට වෙන දේ බලමින් භාවනා කිරීම ඒක අරමුණක් වෙනවා කායानुපස්සනාව. තව හතරක් තියෙනවා. ආනාපානයේ සතිය පිහිටනවා නැත්නම් පිම්බෙන් හැකිලින් වල භාවනාවේ සිට පිහිටනවා. මේ දෙකම එකයි. එහෙම නැත්නම් පිළිකුල් කොටස් විද්‍යකේ සිට පිහිටවනවා. එහෙම නැත්නම් සතර ධාතු වල පඨවි ආපෝ තේජෝ වායව වශයෙන් ධාතු වශයෙන් විමසීම නිසා භාවනා කරනවා වාඩිලා. පූර්ණ කොට නිම කරලා ඉවරයි. මෙන්න මේ විදිහට මේ මේ කායානුපස්සනාව මූලික කර්මස්ථානයක් කරලා එහිම සිත පිහිටුවමින් පිහිටුවමින් වාසය කරනවා. මෙහෙම භාවනා කරන අතරතුර අර මා කලින් කී පරිදි කලින් දවසේ ප්‍රකාශ කළ පරිදි වේදනා චිත්ත ධම්ම කියන අනුපස්සනාවලු වැඩෙන ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ භාවනා කරන කාලය තුළදී ආනාපානෙ වුණත් කමක් නැහැ. වේදනාවක් ඇති වෙනවා නම් දුක් වේදනාවක් ඒ භාවනාව නවත්තලා මූලික කර්මස්ථානේ නවත්තලා වේදනාව දැනෙන කොටසින් සිත පිහිටවලා වේදනාවක් දුකක් දුකක් කියලා එක මෙනෙහි කරනවා. සැප වේදනාවක් හිතෙනවා නම් ඒකත් මෙනෙහි කරනවා සැපක් සැපක් සැපක් කියලා. සිතට රාග සිතේලි, ද්වේෂ සිතේලි නැත්නම් වෙනත් ආකාර අකුසල් සිතේලි ජනිත වෙනවා නම් ඒ සෑම අකුසල සිතේලි ලක්ෂණ සිහිපත් කරන අය අතර තුල කාලයේදී රාගසිත රාගසිත දෝෂසිත දෝෂසිතක් ආදී වශයෙන් සිතට එපා වීමක් කලකිරීමක් අර්ථයක් නිදිමතක් වැනි කවර ධර්මයක් පැමිණියත් ඒ සෑම එකක්ම සිහිපත් කරනවා. ඒ වාඩිලා භාවනා කරන කාලය තුළදී. මෙන්න නිදිමතක් ආවා, මෙන්න එපා වීමක් ආවා, මෙන්න මට කලකිරීමක් ආවා. කලකිරීමක්, කලකිරීමක්, එපා වීමක්, එපා වීමක් ආදී වශයෙන් ඒ එන එන ධර්ම එන එන ආකාරයෙන් මෙනෙහි කළා. මේක විනාඩි 45ක් හෝ පැයක් හෝ තමාට පුරුදු පහසෙන් කළ හැකි කාලයක් තුළ කරනවා. කායානුපස්සනාවේ සිට පිහිටනවා. ඒ අතරතුර වේදනා චිත්ත ධම්ම කියන අනුපස්සනාවත් වැඩෙන ආකාරයෙන් කටයුතු කරනවා. ඊට පස්සේ සක්මන් භාවනාවට බහිනවා. විනාඩි 45ක් භාවනා කළා නම් වාඩි වෙන පරයන්ක භාවනාවේ විනාඩි 45ක්ම සක්මන් කරනවා. පැයක් වාඩිලා භාවනා කළා නම් පැයක්ම සම්මන් භාවනාවේ නිරත වෙනවා. මේ ඉරිය ඉරියාපතයන් සමතාවයෙන් සම්පර්තාවයෙන් පවත්වා ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා මූලික අවස්ථාවලදී. නැත්නම් භාවනාව ඊතරම් රසවත් වන්නේ නීරස වෙනවා එපා වෙනවා ඇඟට බෙහෙසක් දැනෙනවා. බොහෝ දෙනෙක් අපිට ප්‍රකාශ කරලා තියෙනවා බොහෝ දෙනෙක් මේ කීප දෙනෙක් මේ සක්මන් භාවනා කරන්නට අපිට බෑ කියලා. මෙතන ඉන්න සෑම දෙනෙකුටම ඇවිදින්නට පුළුවන්. ඇස් දෙක පේන අය කය හසුරවන්නට බැරි අය මෙතන ඉන්නයි කියලා මට නම් පේන්නේ නැහැ. සමාගයේ කය සමාහත හසුරවන්න. හැම දිනකටම ඇවිදින්නට පුළුවන් නම් සෑම දිනකටම සක්මන් භාවනා කරන්නට පුළුවන්. ඒ සක්මන් භාවනා කරන ආකාර දෙකක් තිබෙනවා. එක ආකාරයක් නම් හැමෝටම කරන්නට බෑ. ඒ කියන්නේ හොඳටම තාමත් සතියින් යුතුව හිමින් ගමන් කරමින් මේ මුළු පංචස්කන්ධ ලෝකයේම අනිත්‍යතාව දකින්න කරනු ලබන භාවනාව. මේක අර තායිලන්තයේ හිටියා හාමුදුරු කෙනෙක් අචාන්චා කියලා නිතරම උපහාසයට ලක් කරපු භාවනාවක්. නිකම් මේ මලමිනී යනවා වගේ ඉතාම හැමින් කකුල් ඔසවමින් ගෙනියමින් ඒ හාමුදුරු ඉතාමත්ම උපහාසාත්මකව ඒක දෙස බලලා ඒක කරන්න දෙපා කියලා කියපිටිනේ. අපි එහෙම ඒක ඒක කරන්න දෙපා කියන්නේ. ඒක කරන්නට පුළුවන් නම් ඒකත් හොඳයි. නමුත් සාමාන්‍යයෙන් ගමන් දැන් සක්මන් භාවනා කරන්න බැහැ කියන අය මේක හොඳට හිතාගෙන ඒ අනුව කටයුතු කරනවා. හැම දිනටම ඇවිදින්නට පුළුවන්. අර භාවනා කරගෙන ඉඳගෙන ඉන්න ඉරියව්වේ එපා භාවනා කරන්න තවදුරටත් නැති අවස්ථාව උදා වුණාට පසු නැගිටින්න හිතනවා කියලා නැගිටිනවා. සාමාන්‍ය ගමන් යන විදිහට ගමන් කරනවා. ඔය වැසි පිළිට කැසිකිලේට යනවා කොට ගමන් කරනවා. කෑම කන කොට යන ගමන් කරනවා. හැම වෙලාවෙම ගමන් කරනවා. ඒ සාමාන්‍ය ගමනේ නිරත වෙනවා. හැබැයි අර දුවන්නේ එහාට මෙහාට. නිකන් එහාට මෙහාට දිවීම භාසක්මන් භාවනාවක් වශයෙන් ගණන් ගන්න අමාරුයි. සාමාන්‍ය වශයෙන් ගමන් කරනවා ගමන් කරන විට පාදයට අවධානය යොමු කරනවා ඔසවනවා ඔසවනකොට ඔසවනවා කියලා හිතනවා තබනකොට තබනවා කියලා හිතනවා ආයත් ඔසවනකොට ඔසවනවා කියලා හිතනවා තබනකොට තබනවා කියලා හිතනවා ඒකත් කරන්ට බාරන වම දකුණ වම දකුණ වම දකුණ කියලා සක්මන් කරන අයට නෑ ඒක පුරුදු වුණාට පස්සේ ඔසවනවා තබනවා ඔසවනවා තබනවා ඔසවනවා තබනවා කියලා මෙනෙහි කරනවා ඒකත් පුරුදු වුණාට පස්සේ සාමාන්‍ය ගමන නිකන් එහාට මෙහාට යන්නේ ඔසවනකොට ඔසවනවා, ගෙනියනකොට ගෙනියනවා, තබනකොට තබනවා. මේ විදිහට හැරෙනවා හැරෙනවා ආපහු ඔසවනවා, ගෙනියනවා, තබනවා මේ විදිහට කටයුතු කරමින් ආපහු භාවනාව විනාඩිකා ඒ සක්මන් කරපු කාලය ඉවර වුණාට පස්සෙ වාඩිලා ඉන්න තැනට ඇවිල්ලා වාඩිලා වාඩිලා වාඩිලා ඉඳ ගන්නවා. නැවත මූලික කර්මස්ථානයේ සිට පිහිටවනවා. ඒ අතරතුර අනිත් මේ සක්මන් භාවනාවයි පරයන්ක භාවනාවයි කරන කාලය අතරතුරදී තමන් කරන සෑම කටයුත්තකදීම සිහිය පිහිටුවමින් කටයුතු කරන්නටම ඕන. සම්මා සතිය දිනු කරගන්න උත්සාහ කරන්න. සති සම්පොඥංගේ වඩන්න උත්සාහ කරන්න. සතින්ද්‍රිය සති බලය වැඩෙන්නට ඕන. සතිය වටහාන ධර්මයන් වැඩෙන්නට ඕන. ඒකයි අපි මේ විදිහට කරන්නේ සුළු අභ්‍යාසයක්. ඒ වුණාට ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේ මහ මහනිසංස මහත්ඵල වෙන කරගෙන දෙනවා. එම නිසා වැසිකිලි කැසිකිලි වලට යනකොටත් අර විදිහට සක්මන් භාවනාවෙම යනවා. අතවසවනවා සොවනවා දොර අරිනවා දොර වහනවා මේ හැම ක්‍රියාවම සිහියෙන් යුතුවම කරනවා. කෑම බීම කන වෙලාවේ මේ කෑම දිහා අනනවා අනනවා අතවසවනවා සොවනවා හපනවා හපනවා ගිනිනවා ගිනිනවා. මේට වැඩි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ඊට වඩා දරු මේ ගැම්බලින් එක කරන්න පුළුවන්. කෑම දිහා බලනවා මෙන්න පාට පේනවා මෙන්න රස දැනෙනවා මෙන්න සුවඳ දැනෙනවා මෙන්න අතට යනවා අත තියෙන උඩට රස්නේ දැනෙනවා සීතල දැනෙනවා අනනවා උඩට ගෙනියනවා කට ඇරෙනවා කට ඇතුල් කරනවා ඒකේ තියෙන රස දැනෙනවා ඒක හපනවා ගිලින්ද හිතෙනවා ලිලෙනවා මේ විදිහට ඒක තව තවත් ගැඹුරින් කරන්නට පුළුවන් දක්ෂ කෙනෙකුට එසේ නැති අය විසින් අනනවා අනනවා අනනවා කියලා කැමලි කනන්න ඔසවනවා කියලා ඔසවන්න අත කට තියලා හපනවා හපනවා කියලා ඊට පස්සේ ගිනනවා ගිනනවා කියලා ගිනින්න. සතියෙන් යුතුව සෑම වැඩක් මේ විදිහට කරනවා. ඇඳුම් පැළඳුම් සකසා ගන්න විටත් එලෙසින්ම කළ යුතුයි. සෑම වැඩක්ම මෙලෙසින් සතියෙන් යුතුවම කළ යුතු වෙනවා. විශේෂයෙන්ම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය හයතම ලැබෙන අරමුණු කෙරෙහි සතිය පිහිටවන්නට ඕන. ඇහැට පෙනෙන රූප සෑම වෙලාවෙම පෙනෙන රූප දෙස අපි බල බලා ඉන්නේ. අපේ භාවනාවෙන් භාවනා අරමුණේ සිට ඈත් වෙන තරම් රූපයක් අපි දැක්කොත්, පෙන්නොත්, පෙන්නවා පෙන්නවා පෙන්නවා කියලා මෙනෙහි කරනවා. සෑම වෙලාවෙම ඇසෙන සත්‍ය කෙරෙහි අපි අවධානය යොමු කරන්නේ භාවනාව කැදෙන ආකාරයේ. නැත්තම් භාවනාවේ සිට පිට යන ආකාරයේ සද්දයක් ඇසුනොත් පමණ සද්දය සද්දය සද්දය කියලා මෙනෙහි කරනවා. ගඳ සුවඳත් එලෙසින් මෙනෙහි කරනවා. මේවා මෙහෙම කරන්නේ අංකිෂාවක් නිසා නෙවෙයි. මෙහෙම කරනකොට ඒකාසකී සතිය දියුණු වෙනවා. ඒ සතිය දියුණු වෙච්ච නිසාම සමාධිය වැඩෙනවා. සතියෙන්තරව සමාධිය ඉන්නේ නැහැ. සමාධිය දියුණු වෙනකොටම මේ පංචස්කන්ධයේ අනිත්‍ය සහ අනාත්ම ස්වરૂපය අවබෝධ වෙනවා. මේ එකම ධර්මයක්වත් තමාට ඕනෑ විදිහට නොපවතින ආකාරය, ඒ සෑම ධර්මයක්ම අනිත්‍යට යන ආකාරය හොඳට අවබෝධ වෙනවා. ඊට අමතරව කිසිම අරමුණක ඇලීමක් සහ ගැටීමක් මේ විදිහට කටයුතු කරනකොට සිදුවන්නේ. දැන් කතා මේ කෙනෙක් අපට අපට ඇහෙන සත්‍යයක් දේශ බලලා සද්දයක් ඇහෙන විට ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කළා නම් ඒ සද්දේ කවරක්වත් කමන්නේ ඒ සද්දේ කෙරේ ඇලීමක් ඇතිවන්නේත් නැහැ සද්දේ කෙරේ ගැටීමක් ඇතිවන්නේත් නැහැ දැන් ගිය භාවනා පන්තියේ සමහර අය අපිට කිව්වා අපි සතියක් ඉන්නට ආවේ නමුත් මේ මිනිස්සු කතා කරන අපි ගෙවල් වලට යනවා කියලා මොකද ඒ ඇහෙන සද්දේ භාවනා අරමුණක් කරගත්තේ නැති නිසා මේ පින්වත් අය හැබැයි කතා කරන්න තිබ්බා මේ කිව්වට මේ කතා කිරීම භවනාවට පරිබෝධයක් නෙවෙයි මම කතා කළාට කමන්නේ කියලා කතා ගන්න එපා. කුටි වලට ගියාට පස්සෙවත් කිසියෙක් කතා ගන්න එපා වෙනදා වගේම. සමාගයේ පාඩේ භවනා කරගෙන කරගෙන යන්නට ඕන. කිසියම් ඇලීමක් ගැටීමක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්නටත් ඕන. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයේ සෑම භාවනා කොටසක් අවසානයේදී ප්‍රකාශ කළේ විනීය ලෝකයේ අවිද්‍යා දෝමනස්ස. ආතාපි සම්පජානෝ සතිමා විනී ලෝකේ අවිජ්ජා දෝමනස්ස. මේ පංචස්කන්ධය කෙරෙහි පවර්ණා වූ ඇලීම සහ ගැටීම නැති කරමින් නැති කරමින් කටයුතු ගන්නට ඕන. පහකලමින්. විනීය කියන්නේ අයත් ඈත් කරනවා. අවිජ්ජා ඇලීම දෝමනස්සන් ගැටීම. එම නිසා දැන් සද්දේ කෙරෙහි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. රූප කෙරෙහි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. යතකන නාසය දිව ශරීරය මනස කියන සෑම ඉන්ද්‍රියන් තුලින්ම ඇතිවන සෑම අරුතුණකන සතිය පිහිටෝ පිහිටුවා කටයුතු කරනවා. නින්දට ගියාට යන තෙක්ම භාවනාවෙන්ම කටයුතු කළ යුතුමයි. එක විනාඩියක්වත් අපතේ යවන්න තේපා. නින්දට ගිහිල්ලා ඇඳේ ඇලවෙනවන ඇඳේ හෝ පැදුරක හෝ කවර එකක හෝ නිදා ගන්න විට නිදා ගන්න හිතෙනවා නිදා ගන්නවා නිදා ගන්නවා කියලා නිදා ගන්න. ඊට පස්ව නිදන කය දෙස සීදී පිහිටවල නිදනවා නිදනවා නිදනවා නිදනවා. එහෙම බලලා ශරීරේ හැපෙනවනේ මේ පොළවේ හරි කොට්ටේ හරි පැදුරේ හරි ඒ හැපෙන කොටස් පහක් හයක් අරගෙන නිදනවා හැපෙනවා නිදනවා හැපෙනවා නිදනවා හැපෙනවා ඒකම සිහිපත් කර කර ඉන්න නිින්ද යනවා නිදන ශරීරයේ දෙස බලනවා නිදිනවා කියලා හැපෙන ශරීරයේ දෙස බලනවා පොට්ටේ ඔළුව හැපිලා තියෙන දෙස ඊට පස්සේ ආයත් නිදන ශරීරයේ දෙස බලනවා ඊට පස්සේ හැපෙනවායි කියලා ඔය උර හිස් හරිය බලනවා ඒ විදිහට ශරීරයේ කොටස් හයක් හතක් හැපෙන තැන් බලනවා නිදනවා හැපෙනවා නිදනවා හැපෙනවා නිින්ද යන තෙක්ම මේ විදිහට කටයුතු කරනවා අවදි වූ අවස්ථාවේ පටන්ම ඒ විදිහටම සතියෙන් යුතුවම කටයුතු කරන්නට ඕනවා එහෙම කටයුතු කළොත් පමණයි මේ භාවනාවෙන් නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ පහසුයි. නැති කෙනෙකුට අපහසුයි. එම නිසා මේ වසරේ හෝ අඩුම වශයෙන් නිවනින් සැනසෙන්නට අපේක්ෂාවක් තියෙනවා නම් එකම විනාඩියක්වත් අපතේ යවන්නේ නැතුව සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් මේ ඒකායන මාර්ගයේ මේ අය ගමන් කරන්නට ඕන. එසේ සතියෙන් නැවත නැවත කටයුතු කරනකොට මේවැය තියෙන අනිත්‍යතාවයේ අනාත්මතාවයේ වැටහෙවි පංචස්කන්ධයේම ඇතිවීම නැතිවීම අවබෝධය විශේෂයෙන්ම රූපස්කන්ධයේ ඇතිවීම නැතිවීම අර කායානුපස්සනා භාවනාවක නිරත වී වාඩි වී භාවනා කරන විට පහසෙන් ඇති කරගන්නට පුළුවන්. නාමස්කන්ධයේ ඒ කියන්නේ පංචස්කන්ධයේ ඉතිරි ස්කන්ධ හතරේම ඇතිවීම නැතිවීම කවර අවස්ථාවකදී හෝ පාසෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එම නිසා එලෙස සතියෙන්ම කටයුතු කළ යුතුමයි. මේ දවස් තුන ඇතුළත කිසිම කෙනෙක් සතියකින් තොරව කටයුතු කරන්නේ නැතුව කිසිවෙක් කිසිවෙක් සමග කතා බහ කරන්නේ නැතුව උ කාලයෙන් උපරිම ප්‍රයෝජනෙ ගනිමින් නින්දට යන මොහොත දක්වාම භාවනාවෙහිම නිරත වන්න. එසේ නිරත වූවොත් කවදාවත් වරදින්නේ නැහැ. එසේ නොකළොත් නිවනින් ඈත් වෙනවා. ඒකයි කෙටි අදහස. එම නිසා මේ පින්වත් අය මේ සතිය දියුණු වෙන විදිහට වැඩ කටයුතු කරන්න ඕනේ. එහෙම සතිය දියුණු කරනකොට මේවැය තියෙන අනිත්‍යතාවය අපට පහසියෙන්ම අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. අනිත්‍ය තුලින් අනාත්මය දකින්නටත් පුළුවන්, ඒ තුලින් නිරෝධය දකින්නටත් පුළුවන්. දැන් උදාහරණයක් මම කියන්නම්. දැන් මෙතන මම සද්දයක් කරනවා. මේ අය ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන මෙනෙහි කර කර ඉන්නකොට සද්දේ නැති වෙනකොටම ඇහෙන ඒ ඇහෙනවා ඇහෙනවා කියපු සිතිවිලි ඇසුණු ශබ්ද ඔක්කොම නැති වෙන ආකාරය දකින මම දැන් අත් දෙකෙන් ශබ්ද කරන ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන. අර ශබ්ද ඔක්කොම ඉවරයි. ශබ්ද දැනගත්තු සිතිවිලිත් ඔක්කොම ඉවරයි. ඔක්කොම අනිත්‍යයට ගියා. ඔක්කොම නිරුද්ධ වුණා. මේ සත්‍යය අනිත්‍යයි, චක්කසෝත විඥානය අනිත්‍යයි කියන දර්ශනේ කියන හැඟීමක් නෙවෙයි මේ. ඔක්කොම අනිත්‍යද කිය. මේ සද්දය අපුලි සද්දයක්. ඒ සද්දේ ඒ සංඥාවලුත් ඔක්කොම අනිත්‍යද කිය. කපුටෙක් හඳන සද්දයක් ඇතිවෙන්නත් නිවන් යන්නට පිළිල මේ සැපකකින් වතුන වතුර වැටෙන සද්දය ඇති කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න. බල්ලෙක් බුරන සද්දයක් ඇති නිවන් අවබෝධ කරගන්න. එතකොට මේ සද්දේ අනිත්‍යද යන බව, සද්දේ නිසා ඇති වෙන සිත අනිත්‍යද යන බව, ඒ තුලින් ඇති වෙන වේදනා අනිත්‍යද යන බව, ඒක නිසා ඇති වෙන සංඥා සංඛාර කියනවා ඒව අනිත්‍යද යන බව පැහැදිලිව අත්දකින්න පුළුවන්. ওই වගේ තමයි නාසයට ශරීරයේ දිවට ඕනෙම ඉන්ද්‍රියකට ලැබෙන අරමුණ. මේවා Tamanට ඕන විදිහට ඇති කරගන්නට පුළුවන් ධර්ම නෙවෙයි හේතුන්ට අනුව ඇති වෙන ධර්ම. මේ සද්දේ අහන්න නැතුව ඉන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් කනේ සද්දේ ඇහුණට පසුව, ලැබුණට පසුව සෝත විඥානය ඇති වෙනවද නැති වෙනවද කියලා බලන්න. දැන් අදිස්ත්‍යාන ගන්න මට මේ සද්දේ ඇහෙන්න තිබා. මම සද්දයක්. ළදේ අදිස්ත්‍යාන. මට සද්දේ ඇහෙන්න තිබා මම සද්දේ අහන්නට කැමති නැහැ. මට සෝත විඥානය ඇති වෙනවට කැමති නැහැ. මම කැමති නැහැ. ඒක නිසා මට සෝත විඥානය ඇතිවන්න තිබා. පුළුවන් නම් අන්න අදිස්ත්‍යාන කරලා කාටවත් පුළුවන් වුණාද සෝත විඥානය ඇති නොකරගෙන ඉන්න? මේවා කාටවත් ඇති නොකරගෙන ඉන්නවා නම් ධ්‍යාන සිතකින් සමාධියකින් සිත ඈත් කරගෙන ඉන්න ඕන කෙනෙක් වෙනවා. හ්ම්? හතරෙන් ධ්‍යානෙන් එහා තත්යකට නම් පුළුවන්. එයින් එහා කෙනෙකුට නම් Tamanට ඕනෑ විදිහට නෙවෙයි මේ සෝත විඥානය පහළවන්නේ. කනේ සද්දේ ගැටුණා ගැටුණාට පස්සෙ සෝත විඥානේ ඉබේ ඇති වුණා ඉබේම නැති වුණා. හේතුන්ට යනුව ඇති වුණා හේතුන් නැති වෙනකොට නැති වෙනවා. සද්දේ එල්ලි එල්ලි හිත පැවතුණා. සද්දේ නිරුද්ධ වෙනකොට ඒ සිත නිරුද්ධ වුණා. එහෙමනම් ඒව ආත්ම ධර්මද? Tamanට ඕනේ විදිහට හසුරවන්න පුළුවන් ධර්මද? අනාත්ම ධර්ම. මේ අනිත්‍ය භාවය අනාත්ම භාවය අවබෝධ කරගන්නට මෙලෙස සතියෙන් යුතුව කටයුතු කළොත් කෙනෙකුට පහසුවෙන්ම පුළුවන් වෙනවා. ඇහැට පේන රූප, නාසයට දැනෙන ගඳ සුවඳ, ශරීරයට දැනෙන වේදනා, නොඑක ආකාර දේවල් පිළිබඳ මෙලසින් සතියෙන් කටයුතු කළොත් එහෙම ඇත්ත වශයෙන්ම අපට පුළුවන් අනිත්‍යතාවයෙන් අනාත්මය අවබෝධ කර ගැනීමට. අනිත්‍ය තුළින්මයි අනාත්මය දකින්න. මේ ශබ්දේ අහන්නේ මම නම් මගේ මේ විඥානයේ සෝත විඥානයේ මම නම් සෝත විඥානයේ නිරුද්ධ වෙනකොටම මමයක් නිරුද්ධ වෙනවා. ඒ සෝත විඥානයේ මම නම් මෙලෙසින් ඇති වී ඇති වී ගිය සෝත විඥානයේ නිරුද්ධ වෙනකොට ඒ මගේ බවත් නිරුද්ධ වෙනවා මම බවත් නිරුද්ධ වෙනවා. ගහන විඥාන මම නම් ඒ අන්තිමේ ආසාර ආස්තෙන් ලැබෙන යම් සිතිවිලි මම නම් වේදනා මම නම් ඒ සියලුම ධර්ම නැති වී යනකොට මම භාවයත් නැති වී යනවා. මෙලෙස මේ නාමස්කන්ධයේ අනිත්‍යතාවෙන් අනාත්මය දැකලා ඒ Nirodhe දකින්නට සතිය ඊටාත්ම අවශ්‍ය වෙනවා. පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීමට මේක ප්‍රබලව උපකාර වෙනවා. කායાનුපස්සනාවේ නැවත නැවත සිත පිළිටවාගෙන වාසය කරනකොට ආනාපානිය හෝ පිම්බීම් හැකලින් හෝ ධාතු මනස්කාර හෝ නැත්තම් පිළිකුල් භාවනාව එහෙමත් නැත්තම් මරණයෙන් පසු ශරීරයට වෙනදී මෙනෙහි කරගෙන කරගෙන යනකොට මේ කය නිරන්තරයෙන්ම වෙනස් වී වෙනස් වී අනිත්‍යයට යන ආකාරය පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් වෙනවා මේ පින්වත් අය මේ දවස් තුන පුරාම පුළුවන් තරම් සතියෙන් යුතුව එකම විනාඩියක්වත් අපතේ යවන්නේ නැතුව අන් අයගේ භවනාවට පරිබෝධ වෙන විදිහට හැසිරෙන්නේ නැතුව උපරිම ප්‍රයෝජනේ කාලයෙන් උපරිම ප්‍රයෝජනේ ගනිමින් භවනාවේ නිරතවන්න එසේ නිරත වෙන බීමෙන් මේ අයට ඊතා ඉක්මනින්ම නිවනින් සැනසීමට වාසනාව ශක්තිය උදා වෙනවා ඇති. පෞද්ගලික වශයෙන් භාවනා උපදෙස් ගැනීම 9 10යි 11යි අතර මතක තබා ගන්න. උදේ 10යි 11යි සවස 1යි 2යි අතර. ওই පැය දෙක ඇතුළත පෞද්ගලික උපදෙස් දෙනවා. නැවත අපි දැන් දේශනාවක් පවත්වන්නේ මේ පන්ති අවසන් වුණාට පසු. දේශනා අහන්නට නෙවෙයි පැමිණියේ භාවනා කරන්නට මේ කාලය තුලදී හොඳින් භාවනා කරලා නිවනින් සැනසෙන්න දැන් කවුරුත් පූර්ව ප්‍රතිගත කිරීමට වාඩි වෙනවා. අපි තෙරුවන් වන්දනා කරන්නේ දේශනයයි. එහෙනම් තෙරුවන් කමා කරගමු. බුදුරජාණන් වහන්සේ ජීවමාන මෙහි වැඩ සිටිනවා ඒ ජීවමාන සම්මා සම්බුද්ධ රත්නයේද අප නමස්කාර කරනවා කියන අදහස පෙරට කරගෙන භාග්‍යවත් වූ අගත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මම නමස්කාර කරමි මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අප කියනකොට සිතින් ඒවා කියන්නේ. මාගේ කය සිත වචනය යන තුන්දරින් අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා යම් කිසි දැන හෝ නොදැන වරදක් සිදු වුණා නම් ඒ සියලුම වැරදි වලට සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් මම සමාව අයිදිමි සමාව අයිදිමි සමාව අයිදිමි මා කෙරෙහි අනුකම්පාවෙන් මට සමාවන සීක්වා සියලෝම පසේ බුදුරජාණන් වහන්සේලාට මාගේ කායසිත වචන යන කුන්දරින් අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා යම් වර්ධස්සිදී නම් ඒ සියලුම වැරදි වලට මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාවනසේක්වා ඒ සද්ධර්ම රත්නයේද මාගේ කායසිත වචනය යන කුන්දරින් අතේ සංසාරයේ පටන් මේ මොහොතක් පාසි දෝ සීලකම වැඩි වලට මම සමාව අයදිමි භමාව අයදිමි සමාව අයදිමි මට සමාවන සීක්වා අෂ්ටාර්ය කුද්දල සංඝ රත්නයේද මා දැනුවත් හෝ නැදනවත් යම් වරදක් සිදින්නම් ඒ සියලුම වැරදි වලට අෂ්ටාර්ය කුද්දල සංඝ රත්නයේද මම සමාව අයදිමි මට සමාවන සීක්වා නිවන් දුක පවරකට හෝ මාගේ කයසිත වචනයෙන් යන තුන්දරෙන් වරදක් සිදුවෙන්නේ නම් ධ්‍යානලාභී කවරකට හෝ මාගේ කයසිත වචනයෙන් යන තුන්දරෙන් වරදක් සිදුවෙන්නේ නම් ඒ සියලුම දෙනාගෙන් මම සමාව අයදෙමි මට සමාවන සීක්වා. හොඳයි බුදුගුණ භාවනාව නවාරහදී බුදුගුණ එක එකක් සීකත් කරන්න. අපි කියනකොට සිතින් ඒවා කරන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මෙසේද අරහත් නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විඤ්ඤාචරණ සම්පන්නනං ගනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සුගත නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝක විදූ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරේ නන්දනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සත්තා දීර්මනං සානං වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ බුද්ධනං වනසේක සාමීනි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ භගවානං වනසේක මේ ආදී අනන්ත ගුණයන්ගෙන් සමන්නාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හට මාගේ ජීවිතයද පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා වේවා මේ ජීවිත පූජාමය කුසලානි සංස බලයෙන් මාගේ භාවනාවට පලිබෝධ කරවෝ ධර්මයන් ඇත් වේවා මාගේ භාවනාවෙන් තාන්තක ප්‍රතිඵල අද අදම ලබා ගැනීමට මට හැකියාව අන් වේවා දැන් අසුබ භාවනාව කරන්න තමාගේ ශරීරයේ ඒ අසුබ කොටස් ඇති ආකාරය දකින්න. මෙම ශරීරයේ කෙසනම් වූ කුණක කොටසක් ඇත. මෙම ශරීරයේ ලොම්නම් වූ කුණක කොටසක් ඇත. මෙම ශරීරේ නියනම් වූ කුණප කොටසක් ඇත මෙම ශරීරෙහි දත්නම් වූ කුණප කොටසක් ඇත මෙම ශරීරෙහි සමනං වූ කුණක කොටසක් ඇත මෙන්න ශරීරේ වමනය නම් වූ කුණක කොටසක් ඇත මෙන්න ශරීරේ අසෝචිනං වූ කුණක කොටසක් ඇත මෙම ශරීරයේ මුත්‍රාණං වූ කුණක කොටසක් ඇත මෙම ශරීරයේ පිතනං වූ සිම නම් වූ දී නම් වූ දහඩිය නම් වූ එළ නම් වූ සොතු නම් වූ උනප කොටස් නැත මෙම ශරීරය දින කීපයක් සෝදා කවින්ත නොකලේනම් මේන් බලන්නා වූ පිට වෙන්නා වූ අසෝචි මුත්තා කෙලසතු දහදිය ආදිය නිසා මෙම ශරීරය ඇල්ලීමට පවා අම්ප්‍රිය වූ අතිශයින් කුණප ගොඩක් බවට පන්වන්නේ සවේවය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය දැන් මරණානුස්සති භාවනාවයි තමා දැන් මරණයටපත් වී තමාගේ මලමිණිය තමා ඉදිරියෙන් ඇති ආකාරය දකින්නේ කකුල් මත දෙක චිත්ත කර තබා කකුල් දෙක චිත්ත කර උදාතන පැත්තට මුහුණ දාගෙන මලමිණිය දැන් දිශ්‍යා අනිච්චාවත සංඛාරා උම්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුඤ්ඤ යන්ති සම්නෝප සමෝසුඛෝ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ගසක ඉදුණු කුලයක් බිම පතිත වන්නාසේ උපන්නා වූ ජීවිතය මරණයෙන් පතිත වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ජීවිතද මරණයෙන් කෙලවර විය මේ ජීවිතයද මරණයෙන් නැසී යන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මේ ජීවිතය කවදා කොතැනදී කොයි ආකාරයෙන් මරණයට පත් වේ දැයි කිව නොහැකිය අවර අවස්ථාවකදී හෝ අවර තැනකදී හෝ මේ ජීවිතය මරණයෙන් නැති යන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මාගේ මරණය සිදුවන අවස්ථාවේදී මා සතු සියලු දීපද නේද හිත මිතුරන් ආදී සියලු අය එතේන මේ මම යයි මගේ යයි කියාගත් සංචස්කන්ධ ලෝකය මට අතහැර දැමීමට සිදුවන්නේ මට වෙනත් විකල්පයක් නොමැත සියල්ලම මරණයෙන් අතහැර දැමීමට සිදුවන්නේමය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි දැන් මෛත්‍රී භාවනාවේ නෙස්වන්න මාගේ කය සිත වචනය යන තුන්දරින් කවර කුට හෝ මාගෙන් වරදක් සිදිවිනි නම් ඒ සියලුම වැරදි වලට මම සමාව අයදිමි මට පවරකු හෝ යම් වරදක් කදේනම් ඒ සෑම දිනාටම මම සමාව දෙමි තරහ වුණාට පසු පිටට සහ කායට දුකක් දැනෙන්නේ තරහ නොවි සිටියාට පසු ඒ කායට හා සිතට දැනෙන දුක නැති වී යනවා එම නිසා තරහ නොවීමෙන් සුවයක් ලැබෙනවා. මම තරහ නොවේමි සුවපත් වෙමි. මම තරහ නොවේමි සුවපත් වෙමි. මම තරහ නොවේමි සුවපත් වෙමි. කවරකු කවර වරදක් මට සිදු කළම් මට දැන්නත් ගැසුවන් මාව කැපුවන් මා මරණයට පත් කළම් මේ භාවනා කරන මේ කාලය තුලදී කිසිසේත් මම තරහ නොවෙමි වරදක් නොකෙරමි ඒ කිසුවකු කෙරෙහිත් මම තරහා නොවෙමි ඒ කිසුවෙකුටත් මම වරදක් නොකරමි මම තරහා නොවෙමි සුවපත් වෙමි මම තරහා නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවේමි සුවපත් වෙමි මාසේන මාගේ හිතවත් ප්‍රිය සියලු සංවයෝද තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා අරහන් වෙත්වා සුපත් වෙත්වා මාසේම මාගේ මැදහත් සියලු සන්තයෝද තදහන් වෙත්වා සුපත් වෙත්වා අත්තාන විත්වා සුපත් විත්වා තරහන විත්වා සුපත් විත්වා මාසේන මාගේ වෛරී සංගයෝද තරහන වෙත්වා සුවපත් වෙත්වා තරහන වෙත්වා සුවපත් වෙත්වා තරහන වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා හේතුවක් උඩට යනවා වගේ සිත උඩට උඩට කුඩා වී කුඩා වී යන ආකාරයෙන් සුවපත් වේවා කියන අදහස පදවන්න දැන්. ලෝකියදුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියන අදහස මුළු ලෝකයේම වැසී යන ආකාරයෙන් යමක් බඳුනකින් වසන්නාසේ මුළු ලෝම වැසී යන ආකාරයෙන් ඒ අදහසින් වසන්න. යදෝන සත්කයෝ සුපත් වෙත්වා සුපත් වෙත්වා සුපත් වෙත්වා සුවපත් වේවා යන අදහස හේතුව ඒ ඉහළ තීරයට පුඩාගෙන ගොස් අන්තිම මුදුනටම පත් වුණාට පසුව සත්‍ය කියන සංඥාව අයින් කර සුවපත් වේවා කියන සතරාම ගමනක් ඇති කරගන්න. සියලුම සත්ත්වයෝ